ගියේ. ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ ආනන්ද සමරකෝන් මුල ඉඳලම ළමයින් පිළිබඳව අවධානය යොමු කරපු බව ඔහු සම්බන්ධයෙන් අධ්‍යයනය කරනකොට පෙනී යන දෙයක්. පස්සේ තමයි ප්‍රාථමික පාසල් වල ළමයින්ට සිංහල මාධ්‍යයෙන් සාහිත්‍යයක් අවශ්‍යයි කියලා බොහෝ දෙනෙකුට පෙනී ගියේ. මේ අවධියේ තමයි ඇස්මහින්ද හාමුදුරුව, ආනන්ද රාජකරුණා, කුමාරතුංග මුනිදාස ඇතුළු ඔය ළමයින් උදෙසා සිංහල පොතපත නිර්මාණය කරපු DLE දිසානායක, ලෙනා ජයසේකර වගේ ලේඛකයෝ තමන්ගේ පැහැන යෙදෙව්වා ළමයින් උදෙසා ලියන්න. අපි දන්නවා ළමා කවි බොහෝ සංඛ්‍යාවක් අපි අතර තියෙනවා. මහින්ද ආම්දුරුවන්ගේ කුමාරතුංග මුනිදාසගේ ආහරි හාවා වගේ ගීතයක් ඒ වගේම මහින්ද ආම්දුරුවන්ගේ නිල් තනකොළ පිට්ටනියක් වගේ යහස අන්න බලනු වගේ ගීත ගීත නෙවෙයි අතරම කවි ප්‍රචලිත වුණා. හැබැයි ගීත බිහි වෙන්න පටන් ගත්තේ ග්‍රැමෆෝන් තැටි නිර්මාණය වුණාට පස්සේ. ඒත් මේ ග්‍රැමෆෝන් අවධියේදීත් ළමයින් උදෙසා ගීත නිර්මාණය වුණු බවක් අපට පේන්නේ නැහැ. ගුවන්විදුලිය තමයි ළමයින් උදෙසා ගීත නිර්මාණය කිරීමට පුරෝගාමී වුණේ. හැබැයි 1950 දශකයේ ආනන්ද සමරකෝන් ශාන්තිනිකේතනයේ ඉඳලා ආවට පස්සේ ළමා ගීත නිර්මාණය කළ බව බොහෝ දෙනෙක් දන්නේ අපි දන්නවා එන්දද මණිකේ විලේමලක් පිපිලා වගේ වැඩිහිටියන් නිසා නිර්මාණය වුණු ගීත ගැන දැනගෙන හිටියට ඔහුගේ ළමා ගීත පිළිබඳව දන්නවා අඩුයි. ආනන්ද සමරකෝන් මුල ඉඳලම ළමයින් පිළිබඳව අවධානය යොමු කරපු බව ඔහු සම්බන්ධයෙන් අධ්‍යයනය කරනකොට පෙනී යන දෙයක්. ඔහු ළමා ගීත පොත් කීපයක් පළ කරලා තියෙනවා. එක පොතක් තමයි මගේ අතේ තියෙනවා ප්‍රස්තාර සහිත සිඟිති ගී. එය මුළු මනින්ම බාලාංශ පන්තිවල ළමයින් ඉලක්ක කරගෙන ලියපු ගීත. දැන් අපිට මතකයි අපි කුඩා කාලේ පාසල් වල අපිට ඉගෙනුවා රන් තුටිල්ලේ බාවලා රන් කිරි පෙව් වගේ ගීතයක්. පාට පාට මල් පිපිලා බෝ සුගන්ධයේ දේ වගේ ගායනා අපට අපේ මුල් බාලාංශ පන්ති වල ඉන්නකොට ඉගෙනුවා. හැබැයි ආනන්ද සමරකෝන් මේ අවධියේදී ලංකාදීප පත්තරේට ළමා ගීත නිර්මාණය කරලා තියෙනවා. ඒවා ප්‍රස්තාර ස්වර ප්‍රස්තාර එක. ඒක තමයි මේ සංගීතඥයෙකු හැටියට ඔහු ගායනා කරපු ගීතයක්. ගුමු ගුමු නද දෙන කියන පදපැලෙන් තමයි මේ ගීතය ආරම්භ වෙන්නේ. ಿಂಗು ಕಲ ಹೇಮಲ ಅಸರ ಗಾಯ ಮುಗಿಯಾ මග අතර දායන්නේ ගියා මුනු ගොමු ගොමු නද දෙමින උදසන අරු ගොමු වසතිරේ වන බමර කලා මේ ප්‍රේමි ගතිගෙන මල් තනි ජීවිතේ වනේ පන පනරුනි මල් තනි බොන්නේ නැතිවනි කාම්ගුමු නද මල් පැනිදීමට ආසමනලයා එලවා හැරි ඇයිද අන न दुके मन पमर चलाम ಮನಸಿಲೇ ಮನಸುಲೇ ಧನಿಯು ಗೌರವು ಕಮಲದಯ ದಶ ದಶ ಕರಚನ ಏವನ ದಿನುಕಲ ದಶ ದಶ ಕರಚನ ಏವನ ದಿನುಕಲ ಹಿಮದ ಅತರದಾಯ මල අතර දායන් විලා දුනුතුම ගොනුනද දෙමෙන උදසන මරුතුමවත පිරෙන්නේ වන බමර කලා තේ නිගතිගෙන මල් පැණි දීමට ඇලි පලේ බනරුනි මල් පැණි බොන්නේ නැතිව නිකම් ගුණාද දෙන්නේ මල් පැණි බීමට ආසමනලයා එළවා හැදී ඇයිද අනේ මල් පැණි බීමට ආසමනලයා

කරකලා මේ පෙළි ගැටිගෙන මල්කනි දීනත ඔව් ළමයින්ට පමණක් නෙවෙයි ඕනම කෙනෙකුට ඇසූ සැනින් අවබෝධ වෙන ඊටාම සරල පදමාලාවකින් ඔහු මේක ලියනවා. ඒ වගේම තනු නිර්මාණයත් අපි දන්නවා ආනන්ද සමරකෝන් නිර්මාණය කරපු සෙසු ගීත එක බලනකොට ඊටාම සරල තනුවක් ඇසුණු සැනින් මතක හිටින විදිහේ සරල තනුවකුත් නිර්මාණය කරනවා. ඒ එක්කම මේ මල් පැණි බොන්න ආපු බමරුන් එලවන්නේ ඇයි කියලා ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ ඒකත් එක්තරා හිංසාවක්. ළමයින් තුලට කිසියම් විදිහක මේ මල් පැණි බොන්න ආපු බමරුන්ව එලවන්න එපයි කියන පණිවිඩයකුත් මේ ගීතයෙන් මේ පුඩා දරුවන්ට දෙනවා. දැන් මේ වස්තු විශ්ය තෝරා ගැනීමේදී ඔහු ඊටාම ළමයින්ට සමීප වස්තුන් තමයි තෝරගන්නේ. දැන් රෑ අහසේ අරුණෝදය, වසු පැටියා, කිචිබිචියා, සිඹිමි මලක්, හිසක් සමග කඳ, ගුවනේ මාලිගා, මා පියකරු නිවස, අවුරුදු රබම්පද, හඳපානේ පවන් කුමරිය, පිරිහුඩුවා කුරුළු වැද්ද, කඩදාසියරුව, කෙහෙල් කන, වෙසක් සඳ මේ වගේ ළමයින්ට සමීප වස්තු විශ්ය තමයි මේ ඔහු තෝරගන්නේ. තවත් ගීතයක් අපි තෝරගත්තා. මේක මා පොඩි කාලේ කියලා ආරම්භ වෙන්නේ. සපහිත කපි බැදී ප්‍රතිවාදී වත ගෙඩිලා උඩට සුදී කෙතරිය මල් හැමතෙම ප්‍රතිවාදී වත ගෙඩිලා ගංගන දේ මා රුපදේ පා රුපදේ පාසල් යන විට සතු පැදී රැවල සොටුපල මෙහාගොඩි කටු බෑදේ සොටුපල නොද ගොඩි රැවල සොටුපල මෙහාගොඩි කටු බෑදේ සොටුපල ඒ නොද ගොඩි සාමහායන අඟුලි නැගීගෙන ගියාලමු හැම විදින් විදේ සාමහායන අඟුලි නැගීගෙන ගියාලමු හැම විදින් විදේ ගංගමේ දේමාරු පැතේ පාතර යන විට සතු පැතේ ගංගමේ පාසල් යන විට කටු දැන්නම් එදඟ සිත්න තේවල් වැඩිලා දියවත් නොපෙනෙන්නේ දැන්නම් එදගේ කිසිත්න තේවල් වැඩිලා දියවත් නොපෙනෙන්නේ ඕලු නෙළුම් නෑ කෙතතියමල් නෑ ඕලු නෙළුම් නෑ කෙතතියමල් නෑ මුරුවා තගුලා නැහැ අන්නේ ඕ පාලේ පෑදේ පාසල් යන විට කටු දැලේ මා පොඩි කා දේ පාදල් යන හිත පටිද දේ සංගමේ තේ මාරුත දේ පාදල් යන හිත පටිද දේ අපි දන්නවා ආනන්ද සමරකෝන් ඇති දැඩි උනේ වෑවල කියන ගමේ. දැන් මේ වෑවල තොටුපලෙන් උරු පැලපු හැටි තමයි සමරකෝන් මේ ගීතයෙන් චිත්‍රණය කරන්නේ. දැන් උරුපැදීමේදී ලබන ප්‍රබෝධය ප්‍රමෝදය මේ තනුවේ අපිට දැනෙනවා. බොහොම ඉස්මන් රිද්මයක් තියලා දරුවන්ට කිසියම් විදිහක ප්‍රබෝධයක් ඇති වෙන විදිහට මේ තනුව නිර්මාණය කරලා තියෙනවා. දැන් මේ වැවල තොටුපළෙන් උරුව යනකොට දෑකැටි වාගේ වක ගැහුණු කෙකතිය මල් පේනවා. දැන් මේ ළමයින්ට කිසියම් විදිහක අවබෝධයක් මේ පරිසරය සම්බන්ධයෙන් මේ ගීතය ඇතුලේ මේ ප්‍රබෝධය සමග ලබා දෙන්නට මේ පරිරචනය කරන සමරකෝන් වෑයම් කරලා තියෙනවා. ඊළඟට මට හිතෙනවා අපිට තව එක ගීතයක් අහන්න වෙලා කියලා තියෙන්නේ. මම මේ තෝරගත්ත ගීතය දැන් අපි දන්නවා සමරකෝන් ගීත ලියලා තනු නිර්මාණය කළා ඔහුම ගායනා කරා. ඔහු වෙනත් කෙනෙකුට පැදිය ගීත නිර්මාණය කරලා තියෙන්නේ මම හිතන්නේ එකක් දෙකක් පමණයි. හැබැයි මේ ළමයින්ට මේ එක 100ක් පමණ ළමා ගීත ලියපු ආනන්ද සමරකෝන් ආනන්ද රාජකරුණා ලියපු අපිට අපි කවුරුත් දන්න රෝසමලේ නටුවේ කටුව කියන පදමාලාවත් තනුවක් කරලා ගායනා කරලා තියෙනවා. මට හිතෙන්නේ ඔහුට කල්පනා වෙන්නේ නැති මේ රචනාව ළමයින්ට ඊටාම ගැළපෙනවයි කියලා. ඒ නිසා වෙන්න පුළුවන් ගීත ලියන්න පුළුවන් කෙනෙක් වෙලත් ආනන්ද සමරකෝන්ගේ මේ පදමාලාව තෝරාගෙන ගායනා කළේ. අපි දැන් අහමු රෝසමලේ නටුවේ කටු කියන ගීතය මේක පදමාලාව ලියන්නේ ආනන්ද රාජකරුණ. මේ ගීතයත් සමග අපට සමුගෙන යන්නට සිද්ධ වෙනවා. අද ජනරන්ජන්ගේ වැඩසටහනේ තාක්ෂණික දායකත්වයේ මලින්ත දේශප්‍රිය නිෂ්පාදනය කළ සුරීකා පෙරේරා මා වැඩසටහන ඉදිරිපත් කර තිලකරත්න කුරුවිට බණ්ඩාර නොහැකි දවල් වෙලා අනික වරින් පියාඹලා රෝස මලේ නතු එකතු වන බඹරු මහිතු අසුව නොවේ මල සිටිවි මම ළඟ යෝ පැණි උරමි නතු එකතු වන බඹරු මහිතු අතුව නොවේ මල සිටිමි මම ළමයෝ පැනේ උදමි මහිතු අතුව නොවේ මල සිටිමි මම ළමයෝ පැනි උගමි රෝස මලේ රේණු හැලේ වන බඹරා මොකද කලේ මල නොතලා පැනි දීලා වමරෝ තනදීලා ඕසමලේ පින් වමරෝ තනදීලා ඕසමලේ නතු එකතු වන වමරෝ මහිත ළමයෝ පැනේ මුදමේ ඕමයිතු අතුව නොවේ මල සිටිමි ජනරංජනගේ මෙහිදීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න පුරකට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද. තාක්ෂණික දායකත්වයේ ඉදිරි උපමාලිකා නිෂ්පාදනය සුරිකා පෙරේරා.